වෙයිදල් හුසෙන් කුමාරය කියලා කියන්නේ ඉහළ නිලධාරියෙක්. ඔහු නියෝජනය කරන්නේ සමාජයේම වූ මානව හිමිකම් කාර්යාලය. ඉතින් මානව හිමිකම් කාර්යාලයට කිසිම අයිතියක් නැහැ. රටවල් වල මේ යුද්ධ ඉවරුනාට පස්සේ කොයි විදිහටද සාමය ස්ථාවර කරන්න ඕනේ වගේ දේශපාලන කාරණා ගැන දැනුමුතුකම් දෙන්න. මම මේ කියන්නේ පිටස්තරෙක් හැටියට නෙවෙයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ හිටපු නියෝජ්‍ය සභාපතිවරයෙක් හැටියට මෙහෙම කියන්න අයිතියක් නැහැ. රටවල් වල ජාතිවාදය මෙහෙමයි, මේගොල්ලෝ මෙහෙමයි, ආණ්ඩුව දැන් මීට වඩා හොඳයි එදාටෙන් ඔව්ව දේශපාලන කාරණා මානවිකම් ගැන යමක් කිව්වනම් කොච්චර තද වුණත් අපට විවාදයක් කරන්න පුළුවන් නමුත් එතුමාට තියෙන අයිතියක් ඒ ඒ රස්සාව කියපු දේ භයානකයි. එතන කතා කරනවා අලුත් විවස්ථාව ගැන. දැන් විවස්ථාව ගැන කතා කරන්නේ මොකද මානවීයකම් කොමිසාරි ඉස්සෙවිනායිදී. ඊළඟට කියනවා මේ ඔව් අපි හයිබ්‍රිඩ් උසාවිය කියන කිව්වා ඒක ඕගලන්ගේ ආණ්ඩුවේ ස්වෛරී තීන්දුවක්. නමුත් අපි හිතනවා ලංකාවේ අධිකරණ ක්‍රමයට හැකියාවක් නැහැ මෙව විභාග කරන්න කියලා. ඊළඟට කොල්ලේ වහලා ගන්නවා කියනවා මේ අපේ වාර්තාව යුද අපරාධ පිළිබඳව දුන්න වාර්තාවක් නෙමෙයි කියලා. ඒක අපේ යුද අපරාධ පිළිබඳ වාර්තාවක් නෙමෙයි. නමුත් ඒ වාර්තාවේ තිබුණේ ලංකාවේ යුද අපරාධ සහ මානව වර්ගයට විරුද්ධ අපරාධ සිද්ධ වෙලා තියෙනවා කියලා අපට නිගමනය කරන්න පුළුවන් මෙවුව ගැන මේ අපරාධ ගැන හොයන්න. මේවා මුළු ක්‍රමයේ විසින්ම කරපු අපරාධ කියලා එහෙම තමයි කිව්වේ. ඒක ඒක මේ යුද අපරාධ ගැන තීන්දුවක් දුන්න වාර්තාවක් නෝඩ බෑ හැබැයි